නාග ගලයාලය විහාර වාසීන්ද වැඩවිසු පණ්ඩිත ශිරෝමනි අතිපූජ්‍ය නාගෝ සුමේධ ස්වාමීන් වහන්සේ සුමතුන් ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්ති සමාදන් වීමට নমස්කාරය කියමු. සුචිතාවේව භූතේහි යේ පමද්දන්ති මානවා දේව භූතයන් විසින් චෝදනා කරනු ලබ යම් කිසි කෙනෙක් ප්‍රමාද වෙත්නම් ඒ දීඝරත්තං සෝතන්ති හීනකාලී උපගානලා සතර අපායට පැමිණීමෙන් ඒ අය දුකට පැමිණෙනවාය යම් කිසි කෙනෙක් දේව දූතයන්ගෙන් චෝදනා ලැබපංආ නොදී කිරුතරයි නම් චේතනත්තා සතකට තනියනවාද මේ කාරණා මෙකයි දේව දූත කියලා කියන්නේ දේව කියන්නේ මෙතන මරණයට මර රජුන්වන්ටයි මරණයටයි දේව කියන වචනේ පාවිච්චි කරන්නේ යම් ආන්තාව සම්පන්න දෙවියෙක් අනිත් අය තමන්ට යටපත් කරගන්නා වාගේ මේ මරණය දෙවියන් මරණ බඳුන් සහිත ලෝකයේදී ගුණාම තමන්ගේ අත්අඩංගුවට යත්තම අයටපත් කරගන්නවා එතකොට තමන්ගේ බලේ පාවිච්චි කරන්න පුළුවන් ඒ මර රජුන්ගෙන් දෙරින්ද බෑ දුර්ගතියන් අවවාද කරන්නේ මේ පවත්නා කර්මවලටයි අවවාද දායකයන් දැන් ඒවාටයි දුර්ග කියන්නේ එතන නැත්නම් මරණජුරුවන්ගේ අවවාද අවවාදයේ කියන එකයි මර රජු විසින් දෙනු ලබන අවවාදේ නැත්නම් මර රජු දෙනුෙන් අවවාද දායක දැන් මේ ක්‍රියා කරන අය කියන එකයි කවුදේ පොඩි දානවා එක්කනේ වේදා එක්කෙනෙක් මහන්සා එක්කෙනෙක් මනසත්ය මේක කරනාට දේව දූත කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ අයට අපට අවවාදයක් දෙන්නා වාගේ මර රජුන් ගෙන්නේ අපට අවවාද දෙනවා ඒ මොකද්ද දෙන අවවාදය එනි දරුවා කියනවා දැන් බලාපන්න මම ඉන්නේ ඇති මම මනුස්සයෙක් නිවිලා දැන් උන්ටගේ අතට ඉන්නවා මට ලැබෙන්නේ ඕන වෙලාවට මට හදපරේ තියෙන එක හදාගන්න. නමුත් මට නැතිවෙන්නේ සමහර විට මම කියන්නේ නැති වෙලාවට මම මුත්‍ර පිටවෙලා මම මුත්‍ර ගඩයි මං ආනන්දයන් ඕනේ කියලා මට නැතිකලා නාගන්ද යන්න බෑ. මට දැන් කාටවත් අභිදානන්දට වදින කතා කරන්නට මට තියෙන මට මේක විතරයි වෙන මොකක්වත් ඒ අන්දමට මම දැන් මුකින් වාදේ කරනවා සමතන් මේ තාකාර දුකේමා වතුර දිවායනවා මට වතුර දිවායන කියලා ඉල්ලන්න ක්‍රමයක් නෑ මට වලිගිනියේ කියලා කෑම ඉල්ලන්න ක්‍රමයක් නෑ එතකොට මුලනා කල්පනාවට ගත යුතු මට විතරක් නෙවෙයි මට මේ දුක දැනෙන්නේ හේතුව කුමක්ද උපදීවීමෙන් නොවු නිසා ධාතියෙන් නොමිදු නිසා උප්පත්තියෙන් මං දෙන්නේ නැහැ හිතාකුනේ නැහැ දෙන්නේ නැහැ ඒ නිසා ඉපදීම ඇති වුණාම මේක ඇති වෙන්නේ ඒ නිසා නුඹලා කල්පනා කරන්න ඕනේ අපි මේ தත්ත්වයේ මුදුනේ නැහැ නිවන් දැකලා මේ පංචස්කන්ධ බුද්ධිය හැදීම යම් දවසක නැවතුණා එදාටයි නැවත දුක්ඛෝයක් පතනු ගන්නේ. ඒ තාක්ෂත්ය මරණය නැමෙත උපදිනවා. ඒ බව නුඹලා තේරුම් ගන්න ඕනේ. මේ ඉපදීමේ නුඹලා දෙවිගුණේ නැහැ. ඒ නිසා උඹ උත්පත්තියක් ලබන්න තුන්තරන් ඕනේ කියලා නුඹලා හිතට ගත යුතුයි කියන එකයි. ඒ ප්‍රතිලාභ කියන අවවාදය. මේ හේතුන් කරන්නේ මොකද මේ සංසාරයේ සංසරණ සත්‍යයට උපදීමක් නැත්නම් කිසි දුකක් නැහැ මොකද හේතුව ඒයන් තේ සත්තා ඥානෙහි දුක්ඛයන් ධාති සම්භවෝ නපාමි පාමිනං භන්නේ පාන ධාති හිතෝතති මේ ලෝකවාහි සත්‍යය දන්නවා නම් අපි යන් කඩක් සිදු වෙන පාප සත්‍ය අපි ළඟ තියෙනවා. දැරදි සිදු වෙන පාප ධර්ම අපි ළඟ තියෙන බව බුදුරජාණන් වහන්සේ කුසලා ධම්මා කුසලා ධම්මා යන ආදී වශයෙන් වදාළා. අන්තිමේක පිට කරවක් නෙවෙයි. ආනුපදවන සංවිත් ඇති කරන ශක්ති දීර්ඝ ශක්තිය අපේ හිතේමයි තියෙන්නේ. උසාවි උදවන දීර්ඝ ශක්තිය අපේ හිතේමයි තියෙන්නේ. ඒවාට කියන්නේ කුසලයේ চৈতසික අකුසලයේ চৈতසික කියන එකයි අපි ගන්නෙ. එතකොට ඒවා අපි දැනගන්න ඕනේ බුදු කෙනෙක් අපිව කරදරයේ ගමන මුලිකටේ පෙරවලා උපදවන ඉනිසං අපායේ උපදවන හේත අපායේ උපදවන අන්දරම් ගොල්ලම් දීලම් කොන් පෙරවලා උපදවන යම් පාප ශක්ති විශේෂයක් ඇතනම් ලෞකිකා බුදු කෙනෙක් ඒවා දේශනා කරන ධර්මයෙන් ඉවරාගේ සංකාමයේ තුල තියෙන මේ පාප ධර්ම ඉවරාක දුක් පිළිද පවතිනවා යම් හිතක යම් පාවක් ඇති වුණා නම් ඒ චිත්ත පරම්පරාව යම් දවසක යම් තැනක රූපස්කන්ධයක් ඇති කළා නම් නාමස්කන්ධයක් ඇති කළා නම් එදාකදී ඒ ශරීර කෝදුවතාව දුක ලැබෙනවා. ඒ හිතට දුක ලැබෙන ඒක මාළු වෙලා යන්නේ නැහැ. මත ඇටයක් හිතෙවහම ඒ මත ඇටියේ දැනෙලා නිදිමන් හදමින් ඒ ගහටයි ධර්ම සං ඒක මාළු වෙලා අඹ වෙන්නේ නැහැ පොළු වෙන්නේ නැහැ යම් චිත්ත සංකාමයක යම් චිත්ත පරම්පරාවක නතුරු පාප ශක්තිය ඇති වෙලා අතුයන් වඩලක් සිදුනා නම් අයියන් වඩලක් සිදුනා නම් පිටේයන් වඩලක් සිදුනා නම් මතු දුක් විපාක උපදවන ශක්තිය ඒ චිත්ත පරම්පරාවේ නිදාංගත වෙනවා ගේ ප්‍රතිගත වෙනවා ගේ සම්පත් වෙනවා යම් දවසක ඒ චිත්ත පරම්පරාවලට නිරුත ලැබෙනවා මිස දෙවියන්ගේ සුදේ චිත්ත පරම්පරාවද තේක සම්බන්ධ වෙලා මාර්ගය රාජන්නේ අනන්‍ය එකට සලවම් කරලා රැකුණත් අර මුදලා පැදෙන්නේ නැහැ මුන්තල වෙලා පැදෙන්නේ නැහැ ඒ ඒ ජීවනියාවල ඇතුළු දේවා පැදෙලා පරිපාක දෙනවා ඒවා නිදාවෙනක් වශයෙන් නාරද රහතන් වහන්සේ දිව්‍ය දූත පන්දතේ පරිණා ඒ පරිණා වෙලාවට එක්තරා ප්‍රේති උන්වහන්සේට පෙන්වුණා. මේ ප්‍රේතයා මේ නැත්තම් දැකලා හැව්වා මොකද දරුවගේ හොඳ දුකට පත් වුනේ. උඹේ කටේ නැති කිලි ගන්නවා. අහලට ඉන්න බෑ බොහොම දුර්දාංගයේ හමනවා. උඹේ කටෙන් කනුව රන්තු රන්තු ඇවිල්ලා කට වගේ දෙවිලා මේ කට කනවා. අනිත් ආමවලක් වෙන විරූපයි මොකද මේ දුකට පැමිණෙන්නේ ඔය ස්වාමී මම ඒක හිත කරලා උන්වහන්සේට කියන උන්වහන්සේ දේවා ගන්න. නමුත් උන්වහන්සේ දේවා ගන්න දෙයක් නෑ නමුත් තමයි දුක උන්වහන්සේට ප්‍රකාශ කරන්නේ කරුණාවෙන් උන්වහන්සේට ඒ වැරද්ද වෙලා අනාගතයේ දුක්ඛයි කියන කරුණාවෙන් මේ දේවා ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ මගේ සතර බුදුද්දක් තිබුණා මේ හේලාන්තියේ බුදුද්දක් මම කාර්යක බුද්ධ ශාසනයේ මහාන වේලා විජේ පානි මං පන්සලකට ගියා ඒ දෙන මට බොහොම සැලසුවා පන්විතර දානේ හොඳට දැම්මා මට කල්පනා වුණා මෙතන හොඳට ගාස්තරම් කියන දැලයක් බොහොම පිළිදිවි ආරාමයක් හොඳයි දායක වුණු බොහොම සතුටුයි විසුන්ද බොහොම ආදරෙයි ඒ නිසා මම මෙතන නාවදීවන. හැබැයි මේ බැලුවේ හිතුව මට දුරේක් වාගේ ඉන්නෙන්නේ මට වඩා ඒ දෙනුම දැරිමයි. ඒ නිසා එන්නේ බෑ ඒ නිසා මේ දෙනු මෙතනින් පන්නංග උපායක් කරන්න ඕනේ. කියලා මට සාමීන් රෝගයක් උපන්න. ඒ ලෝභේ නිසා දැන් බොරු කියන අදහසක් උපන්න. ආ එතකොට ආනර ලෝභ මූලික අකුසලෙහි අපෙන් දැන් එකක් පහළ වුණා. ආවාදයට ලෝභය නිසා ආම් දුකියන චේතනා උපන්නා. එතකොට මේ බොරුව කියන එක ආපාවෙන් දුරු කියන්නත් පුළුවන් තරම් දුරු කියන්නත් පුළුවන් ඒ නිසා ලෝභ මූලික අකුසල හිතක් පහළ වෙනවා යම් කෙනෙකුට බොරුවක් කියන්න පුළුවන් ඒ වගේම තවත් ප්‍රේමක භාවයක් කරන අදහසින් ප්‍රේමී බොරුවක් කියනවා කියනවා. දැන් මෙතන මේ බොරුව කියන්නේ කියේ ආවාද ලෝභය. දැන් ඒකට බොරු කල්පනා කළා. දැන් යා එතත් ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ කල්ලා කියන්නේ යාවේ මොනවාද කියන්නේ කාගෙන මේ අවේලාවේ ස්වාමීන් ඔබ ආම්දේ හිතවත් සම්මේ දැන් අර දෙන්නාන්තේ ප්‍රාන්තේ ළඟ බොහොම මිනිස්සුන් වාගේ බොහොම මිත්‍රව ඉන්නවා නම් ප්‍රභාන්තේ නිබුද්දයි ඒ සාමී ප්‍රභාන්තේට බන්න මොනවා කියලාද බන්නේ ප්‍රභාන්තේ කුලතේ ගුරු ප්‍රභාන්තේ පපදියේ ගුරු නැති ගුණ අතරලා අතරම මායාකාරයේ ගුරු අධර්මී මිත්‍යා ජීවයෙන් ජීවත් වෙන කෙනෙක් ගුරු ඒ අංගමත බන්නේ නමුත් මගේ විචේන බංග කාරණයක් නෑ මම යන හොඳට දන්නා මම ජීවත් වෙන ආකාරයක් දන්නා ජීවිතයේ පටන් අපි දෙන්න යාරු ස්වාමීන් ඔබ වහන්සේ දීගත්තානුගත මතයක් නෑ මට නම් ඊයේ අර ආපු මට තරහින් දෙයක් නෑ මම ඔබ වහන්සේගේ ආරක්ෂාවටයි කියලා නම් ලොකු ස්වාමීන් වහන්සේ දැන් කල්පනාවට බාධා වෙනවා දැන් දිගින් දිගට ආරක හිතන්න හිතන්න හිත කැඩිලා ගියා. අන්තිවාමීන හිතේරවද ගිහියා ගන්නහතේ කියන මන්නේ ආය පුරාන් දෙක කාලයක් යන මොකද? අර ස්වාමීන් වහන්සේ පුරාන් දෙක මිත්‍රේකා විද්‍යා පුරාන් දෙක හඳුනේ. නෑ මේ කියන්නේ බා අපි දෙන්නා ඔය මිත්‍රායි ඔය මතරාලාවක් ගන්නෙ නෑ. සාමී උපවාසය කරන මොනවා කියලාද දැන් උපවාසයේ කුරේ දුක් අපදී දුක් නැති නැති ගුණ අතර මායාකාරී දුක් මිත්‍යා ජීවේ අදාමෙන් පරිතුරංගයෙන් ජීවිතාව ගෙනියන කෙනෙකු කියලා දැන් එහෙම නම් මට බඳින්නේ නැහැ කියලා කිව්වට මොකද දැන් කල්පනාවට භාගෙන් වෙලා දැන් ආන් දෙන්නන් හිත සැදුණා උදේ පාන්දර නැගිට්ටා මුණු හොදාගත්තා අකාන්තර දිවපාතේ ගියා දානිය රැඳුණා පරිවෙන් කවුදේ පාන දින දෙකකට ගියා අර අතගල ආදියම මට විදුත් වෙන මට මෙතන ඉඳලා අනිත් නමක් දුක් අතගල විදුත් වෙන මම මෙතන ඉඳලා කියලා දෙන්නම කතාන කර දැනලා ගියා දැන් අර සාමිනාන්ගේ නායක මාත්‍යව කුයි අපේ අර සාමිනාන්ගේ අඬමු අංගේ තාර්මන් ඊයේ මුදුනේ බණ කියනවා. ඒ දෙන්න කෝලාහලද මුදෙම කෝලාහලද රාමං බල ජීවා කෝලාහල තරන් දෙපා මේක සතරා බල කියනද පාපයක් කියා මං කොච්චර බණ කියවත් කෑවේ නැහැ. නමුත් වහන්සේ නමුත් මේ ස්වාමීන් වහන්සේට කල්පනා වුණා මං කලේ බලවත් වරදක්. පස්සේ විඤ්ඤාත අතේ දලහදී නතරක් දලා ස්වාමීන් වහන්සේ අභිජ්ජ මහණේ උපන්නා. බුද්ධාන්තය හරිති මහණී ඉපදිනා ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය දැන් මම මේ ප්‍රේතාත්මී උපන්න ඊළාන්තකාශ කළා එතකොට අර ඉපදීමක් නැත්තම් අර අකුසල විපාකයක් දෙන්නේ නැහැ ඒ නිසා තමයි මේ බුදුසසුන වහන්සේ අය දාසාවෙන් වදාළු ජීවං ජීවත්තා ගාමි දුක්ඛයන් විරම්භෝ මේ වරද විපාක ලැබෙන ඉපදීම නිසා කියා ලෝකයා ගන්වාලු නැති කරන්නේ රහත් වෙලා මේ පංචස්කන්ධ දුක්ඛිය උකට උපදවල සත්‍ය දෙත්තරු කර්ම ජීවේ ජීවියාලු මේක ඒ තාත් නිස්සංග පරම්පරාව උපදිනවා උපදින්න උපදින්න තින්පල් දෙක ඒ ස්කන්ධ අනන්තතාවතම සැලසෙනවා යකදී හතකක් හයකට යකදීම තා ගමන්න වාදී සමාතේ උකාම්පාද ධර්මයේ සමාත දුක්ඛේස පවතින ඒ හේතම දිනක් තාතන් ආයේ නම දින්දේ රණේට වැඩි දවසක රුක්ෂ දේවතාවාගේ විමානයක් තියෙනවා ඒ විමානයේ උන්වහන්සේ වැඩමවාගෙන සකා කර කර ඉන්නකොට ඒ විස්තාව ඇවිල්ලා කෑවිල්ලා ඉන්නකොට ජීවිතේ පොරකට දුන්නා. ඒක ආතන්නාගේ බලාගෙන. අර ජීවිතේ පොරකට ගත්ත ඇති මේ හැර මල මුත්‍රාවට පත් වුණා. දැන් දෙවි දෙවි මේ හැර මල මුත්‍රායි තන්නේ. ආතන්නාන් ඇහැරුවා ජීවිතේ පුත්‍රය අර විපාරේ දුනක්ද? ස්වාමීන් මගේ කියා මේ භාර්යාව. ඇයි ඔබ දුන්නේ? ස්වාමීන් මම දන් දෙනවා. මගේ භාර්යාව මතු මලී යුක්තයි ධම්මේල ඕමාත්මයයි මගේ සාමී වන්නාතෝ ඒ දුකේ ජීවා උගත සංසාරේ මල මුත්තේ හැරෙන්නේ උමාවිති කන්නේ පින්නෝන ජීවා සාමී මත පද පරිස රටෙන් බහින්න ඒ තරම් අතිච්චිත කටවතෙන් ගන්න නමුත් සාමී මම තරහාගත්තේ ඒ මොහොත ඉතිරි මොනවා ජීවත් මට වැඩක් නෑ මං මැරෙන බව මං දන්නා පුරුපවදේක අනුපදින බව දන්නා අනුන්ගේ වචන වලින් මට වැඩක් නෑ මං ඒවා බැලුලක් නෑ ස්වාමී මං තුන්තරලා මේ ජීව සම්පත් ලැබුණා ඇය පරසකේ ඇය ගියාම පරස වාගේ නාමකල බලයෙන් ස්වාමී දැන් ප්‍රේතියක් වෙලා ඇය මුදුක් නිදිනා ආ එතකොට ඒ ස්ථානයේ පන්නත්තන් ඒ කිසිම කාර්යයක් නෑ සංවාදී වේදවත්තු අභිනාවෙන් අංගමත මේ එක්කාලා කලර කලතේ දෙලුන්දියා කලතේ කලතේ දෙලංගාන් කරන ඒවා මත්තන් කඩලමක් දැන් විතරනවා ඕනින් අත රාතන් ආන්දේ නමක් දැකලා වැඩමුණා නිවිලා උන්වහන්සේට කලතර විදින්ව පාදේ දුන්නා බෞද්ධයන් ආරාධනා කළා උන්වහන්සේ මේ කිම්මතේ සංසංකාරී මේ පදේ මුඳගෙන සැත්තක උන්වහන්සේ වන්දනා මේ කිම්මතේ පුදේ මේ කාලාගෙන ඉන්න ශ්‍රද්ධාවෙන් ඉතින් මේ පදේ දාපු මත්යන් වල ජීවිතේ කාපාදුන්නේ නැත්නම් තැන්තන් වල අර ඉඳන් ඉඳලා ගත්තාම උදේ කඳේ වස්තර සංගරලා ගත්තා මේ අර ස්වාමීන් වහන්සේට සමතරලි පූජා කළ කුසලයෙන් දිව්‍ය සංපත් නිර්මාණයක් පහළ වුණා. අර අඳුන් සොරකම් කළ අකුසලයෙන් තමන් අඳුන් ලැබුණේ නැතුව අඳුන් නැති කෙනෙක් වෙලා උපන්නා. දිනක් ප්‍රසංගාභියන පිටක් සංවේලා ඒ දීපක සමින් තේින්ද පැවැත්වුවා. මේ තේින්ද පැවැත්වුවා නමුත් එන්නේ මේ විමානයේ කවුද කියලා මම ඉතින් මට එන්න විදියක් නෑ අඳුරක් නිසා අපිට කවුරුන් දෙන්න පුළුවන් වෙන කවුරුන්වත් හොයාගන්නට ඔතේ ඉන්න ගුණවන්ත උපාසක කෙනෙක් මට මේ මං කිසිම කවුරුක් පුරුදා කළා මට තින්දෙල් වෙදීව දානි සහිත කවුරුක් ඒ පාදකට පූජා කරලා පින්දුනා අනි ලබුනාහාර පාන ලබුනා ඉතින් කියා ධර්මයේ මන තව මාත හතරකින් අපි කිමානියේ උපදිනවා ඒ දිනවලාගත්තේ තමයි මත දෙතමති දන්නේ පිට මේ කරාදුව දීපා රාමී ගදීලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයල මහාදාන දීලා කිංවතියට පින් අනුමෝදන් කෙරෙව්වා ඒ කිංවතියේ පින් අනුමෝදන් වෙලා අභිජිමාගේ නිදාස් වෙලා සබුදසා දීදලෝකේ උපන්නා එතකොට මේ අනුමෝදන් ජීවිතයේ වටිනාකම් එතකොට තමයි අනුන්තය පිළිගන්න දෙනකොට අනුමෝදන් වෙන අනුමෝදන් වෙනවා කියන්නේ සතු දුහාර ගැනීම. සතු පිළිගැනීම කියන්නේ ඒකයි. එතකොට දාන සතු දුහාර ගත්තා. ඉතින් දැන් අර කියාපු අන්දමට ආනර අනුන් කරකම් කිරීමේ අකුසලයේ තමන්ටම විපාක ලැබුණා. සමතමි පූජා පිළිමේ කුසලයක් සම්මන්ද විපාක ලැබුණා. ඒ කෙලෙක විපාක දෙන්නේ. ඒ විපාක දුන්නේ මොකද? ඉපදීමක් ඇති නිසා. මේ අන්දම ඉපදීමක් නැත්නම් ඒ දුකක් නෑ. ජීවත් මේ තිස්සාපුවර ඉත්‍රිය නාම විලාරක ප්‍රේතියක් තේන දරස්තුවක් ඉතින් හැරවාංග පෞද ඒ සංඝත් මම මේ ගෙදර මක්කාලු පරිහිත කුරු මේ පුරුෂයාගේ මහා විහාරය ඇයි එහෙම වෙන්නේ හේතුව? ඒ කාලේ මම උඹ කවදාද කළා නේද මේවා පිළිගන්නේ අපේක කියලා පින්කරමින් කියලා. මුතන අවවාද දෙයක හැදෑව. නමුත් මගේ ශ්‍රද්ධාවක් නැහැ. මතුරුනමින් යුක්තයි ඒ නිසා මගේ ජීවිතයේ හිත සිංහල සහගවන්න බැරි වුණා. ආ ඒ නිසා මේක සිද්ධ වුණේ හොඳයි. මේ දැන් ඔය ශරීරයේ මට තේරෙනවා සහෝදරයක් වාගේ පාස් මේ දුයි මේ දුකතර වලින් පිළිගා මොකද කාරණේ දිනවා දරසක් මුංගයි ඒ සාමි පුරුෂය දිනා කතා කරගෙන ඉන්නකොට මට ඊර්ෂ්‍යාවක් ඉපදිලා මේ අතුරාවලා එකතු කරලා නිවිච්ච පදවල නම් උඩේ ඇඟේ දැම්මා ඔබ මට විරුද්ධ වුණේ ඔබ බොහොම ගුණවන්තයි ඔබ ඉවසුවා නමුත් ඒ පාප කර්මෙන් මට මෙහෙම සිද්ධ වුණේ ඒ උතරම පහන් දඟලන්නේ ඔබ ළඟ ජීවා දේතක් ප්‍රයංගදී ගමනේ ඔබ ගැන හිතාමින් ගාමිනා ගෙනල්ලා ඔබේ අනේ ගන්නා ඒ අකුසල විපාකයෙන් මේ මං දුක් වෙදින්නේ ඉතින් මේ ශරීරයෙන් ගොම කුණු දරහනවා කාරණේ මොකද උපදල ඉන්ද්‍රාවේ උදේ අනේ පරිවර සුද විලුන් දාති මං ගති කියේ කිහිලා ගන්නා ඉන්ද්‍රාවේ උපත අඳුරක් නිවිච්චේ හේතුව දුමක්ද මගේ දෙදර ඔබලා දෙන්නට කීවා මට මුතින් නිසා මට තරහ ඇවිල්ලා ඒ මගේ දෙදරට ඇඳගෙන යන්න තිබිච්ච වහිනා අඳුන් මං හැංගුවා ඒ අකුසල විපාකින් මට මෙහෙම වුණා ඔබ මේ විදිහට මේ ප්‍රේතා සුපරිල හේතුව මොනක්ද? මම දානාදී පින්කමක් කරේ නෑ පාප ධර්ම වලින් මුක්ත වුණා. ඒ නිසා මට මේ පාප ලැබුණා. කාන් එතකොට ආනෝ ඊර්ෂ්‍යාව කියන්නේ අපේ හිතේ පවතින එක. ඒ නිසා නර සංකේ ගැටේ සිද්ධුණා. සමන්ද රැතුනේ නෑ මේක පාපයක් මේක නරකයි කියලා. එතකොට දැන් අපිට බුද්ධ සාධනයක් ලැබුණා. අපි බුද්ධ කරන්නේ ඕනේ. මොකද පුරුදු කරනවා කියන්නේ මේ දන් දීම කියන මේකට මිනිස් මොනවටද ලබනවා කියලා අදහාගෙන ඉති අරගෙන දන් දෙන්න ඕන. මේ සීතමාලයන් වීම දිනක් මේකේ මිනිස් මොනවටද ලබනවා කියලා අදහාගෙන ඉති අරගෙන සීතමාලයන් වෙන්න ඕන. මේ බොරු කියන අකුසලයක් මේකින් දුක්ඛ පාප ලබනවා කියලා අදහාගෙන ඉති අරගෙන දෙන්න ඕන. මේ කියලා කියන අකුසලයක් මේ මේ සතර අපායාදී දුක් වටනවා කියලා අදහාගෙන පිළිඅරගෙන දෙන්නේ මේ පරිසරය කියන අනුසහාව නිඳා කියන දැනීම අකුසලයක් මේ දින සතර අපායාදී දුක් විපාක ලබනවා කියන අදහාගෙන පිළිඅරගෙන පරිසරයෙන් දෙන්නේ ආන්තර ආකාරයෙන් දුක් කරන්නේ පුදු නොකළොත් සංසාරිත්‍රාට නිරන්තර දැනෙන උදාහරණයක් වශයෙන් අනුවදී විහාරයේ දරිද්මා රහතන් වහන්සේ ගුරුතුමා සමග ඒ ධර්ම නිඳනක් වරිණ වෙලාවේ පාණේ සෙල්ලම් කරදර හිටපු අනා සංගායමක් උන්වහන්සේට දැන්දා එක කුඩා ගඩනක් වන්දනා කළේ නැහැ හැරුවා උන්වහන්සේට දුරකින් දෙනා මේ දරුවා මේක දෙයක් සංසාරයේ අවුරුදු පරිදීයක් ප්‍රේතියක් වෙලා දුක් විඳලා දැන් මනුෂ්‍යාත්ම භාවයේ ලැබුවා නමුත් පින් කරලා පුරුද්ද නැතිලා මම හැතරන්නට වන්දනා කරේ නැත්නම් මේ ආත්මේ මානිය මාත්‍රූප පන්ති විනාහයේ කියලා වදිනවා සංකීර්ණ විදියකින් මට වන්දනා කර විලාදිකෙන් දේවා ප්‍රේතියක් වෙනවා ඊළඟට මගේ මගේ පිහිට ලබාගෙන කටවන්පත් ලබන ලබන කවදට වදාරලා උන්වහන්සේට වන්දනා ගන්නේ නැහැ කමකින් නෙවෙයි උන්වහන්සේලා ලෝම කර්මවන්තයි ඒ නිසා ධර්මන්නේ නැහැවා ධර්මෙනි අර ධර්මා මට මොකද දැනෙන්නේ නැත්තේ කියනකොට ළමයි කියන ඇදගෙන ඇවිල්ලා තාම ළඟ මෙහිදී අධ්‍යයනය කියලා වන්දනා කෙරෙව්වා ආනර විද විදේතයම නැලතුණා නමුත් පරිදි නැලී ආපේක්ෂා කියලා උගන්නා අරුණි මානසික පරමාන්තයි දැන් දැනුණා මගේ මෞතිය ශ්‍රද්ධාවන්ත විද්‍යාවිත්තිකයි ඒ අය ජීවිත ගම්බන් දීලා බින්දෙන් ජීවිත ඒ අය ඒවා පිළිගන්නේ නෙවේ දැන් මට පිහිට වෙන්නේ කවුද කියලා පිළිවෙල වටිනාකම වැටුණා එතකොට එදා චරිත්‍රාකන් වහන්සේ ප්‍රධාන වහන්සේලා දැකලා වන්දනා කුලින් මාත්‍රාක්වත් කරන්න නිතුනේ මොකද සංසාරයේ කිසි උගලලා බුදුක් නැති නිසා යමක පුදුද්දක් නැත්නම් ඒකේ වටිනාකම ලැබෙන්නේ නැහැ. සංගි සීතාම සුදුදා පුදා වේතිය දුන්නම රූප දුකරන දෙස්වාන්ද සඳහන් යම් කිසි කොටක් ගත්තාම ඒක තමන් ප්‍රබෝධකරලා නැත්නම් මේ භාෂාව තුනන් කියන්නේ ඒක වටහා ගන්නද ඒක පුරුදු කරලා ඒක ඉගෙන ගන්න දැනගන්න ඒ නිසා එයාගේ පොදු දුන්න මේ භාෂාව විතරක් ගන්න විදිහට ඒවාගේ සංකාරේ මේවා පීඩෙන් දිනුනේ දුරන්තට වරනවා මේ වාසනාවන්ත උපදිනවා මේ කුසලයෙන් ප්‍රඥාවන්ත වෙනවා මේ කුසලයෙන් නිරෝධ සම්පත්තිය ලැබෙනවා මේ කුසලයෙන් දෝකරක් අපේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා මේ කුසලයෙන් විතරක් උපකාරක පරිවාර සම්පත්තිය ලැබෙනවා කියලා දැනගෙන තේරුම් අරගෙන ආයේ තුන් කරන තැනට සංසාරයේ කුංකරණයක් ලැබිච්ච හැටි පුදුද්දලිනවා එයාට තේරෙනු එයාට දැනෙනු එයාට වැටහෙනවා මේ කුසල් අරමුණක් මට තිබුණාක් ලැබුණා ඉන්දීව වපුරලා දෙන මිනිස් නම් සපලවා ගන්න පුළුවන් කියා සරිද්දා පාලන එන කුණුද්දක් නැති නිසා සෛත්‍රාතන් වහන්සේ මහා ප්‍රඥා වාගේ භව රූප සම්පත්තියේ යුක්තයි සාරුණයි ගුණවන්තයි නමුත් උන්වහන්සේ ගත ලබ්ධක උපවන්දිත පාරමී අධ්‍යය පිටිපස්සට දැඳගෙන අනිත්‍යයි වඳුනාදියා බලාගෙන සිටියා කාරණේ ආවල සංසාරයේ දුර්වල වටිනා ගන්න දැනගෙන තිබුණේ ඉගෙනගෙන තිබුණේ එනම් අවතර තිබුණේ හිතට පුරුදු කරගන්න ඒ නිසා වෙන මනුස්සයන් ප්‍රාතන් අනුකේදී බලවත් වුණ සමත වන්දනා කෙරෙව්වා දැන් මේ ප්‍රේතියදාන් කීපව වල විපාක ලැබුණා. එතකොට මේ සත්භාවයේ ඉන්නකොට කීපව වල විපාක නැතෙන්දා. මේ ප්‍රේතාගිකම් ප්‍රේතියේ කීපව වල විපාක නැතෙන්දා ඒක මොකද? මනුෂ්‍යාග්‍රහාවිනකොට වැඩුණේ ඒකට දැන් අනුවිපාක වශයෙන් පහළ වෙන නාමයේ කියලා. දැන් මේ කපුට ආදී ධානී මේ ධානි කරලා යන්නේ ඒකට කියන්නේ කම්ම විපාකයෙන් කියලා. කාර්යීවාදී ලැබිච්ච තමන්ගේ අදහස ඉස්ත කරගන්න පුළුවන් ශක්තිය ඒ තීසංගත කකුල් දැදීම කර්මීපාක වශයෙන්. එතකොට ඒවා අභිආරම්භයෙන් කර්මීපාක වශයෙන් නාමී පහළ වෙනවා. එතකොට සංසාරයේ ඇතුළු ගත්තා සංසාරයේ තුන් කරන්න බැරි වෙනවා. ඒ දෙවියන් තුන් වෙනි ආත්මභාවයේ අරුද්ධ පන්තියක් ප්‍රේතියක් වෙලා කියන දැක්කා. වෙන දිනකින් අයෙත් මිනිස්සේ කියලා උගන්වන්නේ තින් නොකරන කවුලකව දැක්කා. අයෙත් තින් කරන්නේ දැරිලා නැවතත් මේ ප්‍රේක්ෂක වෙලා උපහාන් දැක්කපන්ව දැකලා ආම් කිව්වෝගෙන දැකියා. මට සැරියු ප්‍රාර්ථන මනසේෙන් නිහිත ලබන්න පුළුවන් කියලා මේ ප්‍රේක්ෂක රාත්‍රියේ සැරියු ප්‍රාර්ථන මහන්සිය වැඩිමේ මුඛ්‍ය දෙකට ගියා. උන්වහන්සේ ඇහුවා කවුද කියලා කරුණු දුන්නා. ස්වාමීන් මට අනුකම්පා පිණිස පිළිකර සහිත දානයක් දීලා බින්දේ හොඳයි. ඉතින් උන්වහන්සේ දානයක් දීලා දුන්නා. ඒ ප්‍රේතිය දක්වත් වුණා. ඉතින් මේ ආකාරයෙන් ඒවන් හේපත්තා ඥානින් දුක්ඛයන් ජාතු සම්භව මේ ලෝකයා ධනවා නම් නැවත නම උපදිනවා ඒ නිසා මේ දැද්ද කළොත් ඒ උපන් ජීවිතේකම දුක් හදනවා හදර ඇති කරනවා පීඩා දෙනවා මගේ කර්මයේ මෙන්න කෙනෙකුට මාර්ගයලා යන්නේ නැහැ. මෙන්න කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. යම් සංකාමයක පාප සංඥා දුතඥාන ඒ සංකාමයේ ඒ දුක්ඛා කරන්නේ. මෙන්න කෙනෙකුට කරන්නේ නැහැ. යෝගයා ධනවාන් අයින් කරදි කරන්නේ නැත. පතේ බුදු කීපේ ගාන්තිය පරිසරයේදී ආදී ඒ පරිසරන්නේ නැත. ඉතින් පරිවිත්තු කරවන්නේ නැත. මේ ලෝකයා හොඳන නිසා ඒවා කරනවා. ඉතින් අයින් පස්සේ ඒවා අනුසාරයෙන් උපදිනවා. ඒකට ඉඳගියේ මේකයි අර දුකට ගන්නේ. ඒ නිසා ඒකට සිංහල ගන්න කියන්නේ මේ පරිවිත්තු දේව දූතයාට අවවාද එතකොට දැන් අපි සිංහල ගන්න ඕනේ. අපි මේ විශාල විශාල නිදි පිහිටාගෙන දැන් අපට සිංහල ගන්න මොහොත ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබුණා. මේ බෞද්ධ ආධුද්ද ශාසනයක් ලැබෙමින් කල්ප අසංකේතක වතාවක් අනුත්තරපාද කාලවල මේ වාගේ තින්දර ගන්නට කාරණේ මොකද? ඉන්පසු කියලා අනන්ත දෙන්නන්න බෑ. මේ තින් මේ පව් කියලා ලෝභය කරගන්නට එක්තරා සත්‍ය විශේෂ පමණයි. ඒවා රූපයක් අදන්නක් නෑ. නමුත් යම් කිසි දෙයක් උඩ බලයක් ඒවායේ තියෙනවා. ඒවා බුදු කෙනෙක්ම පාල වෙනා දේශනා කරලා දැනගන්නා මිස සංකාරයක දැනගන්න බැරිවා නිවෝලට පරලෝලට දීමේට පරිණත යන ආදී විද්‍යාවිති වනාංග කාලේ ලෝහඳු වෙනවා එන්න පාඩවල ලෝකේ අතර নানা ප්‍රකාර පාවයන් කරන්න ඉඳ ලැබිලා මේ පෞදු දීමෙන් භවයන් කල්පනන් කතර අපායාදී දුක් විඳින්න දිවෙනවා ඒ සාධනකට බුදුපියාණන් වහන්සේගේ ශාසනය ලැබුණා. ඇත්ත දැකගන්න පුළුවන් පුරාතන සාසන ධර්මාන්තයේ සංඝාත බුදු වචන ආලෝකේ ලැබුණා. ඒ වගේම පිළිගන්න පුළුවන් පිළිගන්න ඥානවන්ත සම්‍යක් දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. දැන් අපිට තීරුතු පෙරවා ගන්න හැම ආකාරයෙන්ම පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය අනන්තයි අප්‍රමාණයි. බුදුගුරු රෝණ ධාතුවේ කියන කුලද චුත්තරලා කුලද බුලියක් අදුවා වාගේ අනන්ත බුලලිය සම්පූර්ණයි බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ඒ උන්වහන්සේලාගේ බුලියක් හිකිරි මාත්‍රේ පවා අනන්ත කලක් සැපවිපාක සලස්වන අනන්ත කුසල් ඒ සත්‍යයකට දැස් වෙනවා බුදුරජාණන් වහන්සේ කියා සද්ධාගේ මුතුවත් උන්වහන්සේගේ බුදු ගුණ දෙකක් දීලා ඒ බුදුදානන් වහන්සේගේ සාසුරු කවරයක් සුදුදාවක් පැවැත්තුවා. ලැබෙන කුසල්දී හිතයි කියා පමණ කරන්නට ඒ තරම් ඒ කුසල් සංකරාද ජීවිතේ පුරන්කට ලබන අස්තන්ද ලැබෙන්නේ හේතුව සම්මුදුවාගේ උන්වහන්සේලා කුසල් අගුණේ කියන පාප ධර්ම කිසිවක් නැහැ. සංගුණයයි කියන පහතෙන් අනන්තදීව සමාධ්‍යාදී ගුණවලින් යුක්තයි. කල්පසේයක්, කල්පදාසක්, කල්පපූර්ණයක්, කල්පපූර්ණයක්, කල්පසංඛ්‍යක් කියද බුදු ගුණ කියන්නේ කරන්නද මේකේ අනන්ත ගුණක් ගන්න ඇති ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සුළු දරුවලක් කළා අනන්තකින් ලැබෙනවා. මේ අනන්ත වෙනකොට සැපේ පාපක් අනන්ත උදාහරණයක් වශයෙන් අපේ රාතන් වහන්සේ පදුබුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සාතලේ මානදේවා හොඳට බණ කියන්න පුළුවන් ධර්ම කටයුතු දීපයක් වගේ දැන හිටියා. බණ කියන්නේ නිමුලා මුලින්ම කරන ඒ දුක් දුරදීමයි. උන්වහන්සේ ගාථා හතරකින් බුද්ධාලංගන ප්‍රීති උපදව උපදවා උන්වහන්සේට විතාලී ඒ සතුටක්. විකාය ප්‍රීතිය බුදු ගුණ කියලා නිරත ධර්ම දේශනා කරන්නේ. දාසාතරී බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියන ඒ නිකන් කියනා නෙමෙයි අනත්තන් අහන්න කියනා නෙමෙයි තමන් ප්‍රතිපදාවලාපෝත්යෙන් බුද්ධානන්දන ප්‍රීතිය උපදවාගෙන ඒ බුදු ගුණ ඔස්සේ හිත යොමු කරවලා තමන් සම්බන්ධ කරලා අර බුදුදා අමතර කරලා ලෝතුරා බුදු ඥානන් වහන්සේගේ මන්වත්තකට කියන්නේ මේ මාර්ගයම කරන්න බලන්න වාගේ ඒ බුදු ගුණ ඔස්සේ උන්ට යොමු කරලා බලවත් වීගෙන බුදු ගුණ ප්‍රකාශ කරනවා ඒ කුසල සත්‍යයෙන් කර්තවත්වයක් වෙනත් පිළිවෙල උපකාරයේ ලැබිලා සතර අපාවිචි මෙහිලා දෙවිනිස්සට ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දුම්බිකාර රජුණන්ට ධර්මයේ කියලා හිතවිලා නැවත සාමයේ මහානකම යකාදී භාවනා වදා මණ්ඩපය පිළිවෙලින් අග්‍රහණාම විද්වාන ධාතු සාක්ෂාත් සම්මාන ශාස්ත්‍රාව ප්‍රවතු අධිදේශකයන් වහන්සේ අතිපූජනීය මාහෝ සුමේද මහා නිපාණ වහන්සේ